අපි මේ දේශනා මාලාවේදී අපේ ජීවිතවලට වැදගත් ධර්ම කරුණු රැසක් එකින් එක මාතෘකා යටතේ කතා කරා. අද අපි ටිකක් අපේ අවබෝධයේ පැත්තට නැඹුරු වෙන දේශනා කීපයක්ම ඇසුරින් කතා කරන්න. ඒ නිසා හොඳ අවධානයෙන් ධර්මයේ ශ්‍රවණය කරොත් ඔබට සමහර ගැඹුරු ධර්ම කොටස් උනත් වටහා ගන්න පුළුවන්කම තියෙනවා. පින්වතුනි දැන් අපි මරණය ගැන වැඩසටහන් කීපයකම කතා කරා. මරණ සතියේ කතා කරා. මේ ලෝකයේ සත්‍යයන් ඉපදෙමින් මැරෙමින් ඉපදෙමින් මැරෙමින් කොයි තරම් යනවද කියන එක බුදුරජාණන් වහන්සේ පාව පෙන්නලා දෙනවා මේ සත්‍යයගේ පටන් ගැනීම පුබ්බා කෝටි නපඤ්ඤායති කියන පටන් ගත්ත කෙලවරක් හොයාගන්න අපහසුයි කියන ඒ තරම් ලෝකේ ඇති වෙලා නැති වෙලා යන සංවට්ට විවට්ට කල්ප ගණන් ආපස්සට බැලුවත් කොහේ හෝ ඉපදිච්ච තැනක් තියෙනවා එක කල්පයක් තුල පුද්ගලයේ කොයිතරම් උපදිනවද බුදුරජාණන් වහන්සේක අවස්ථාවක අට්ටික කියලා දේශනාවක විස්තර කරනවා කල්පයක් තුල දැන් අපි සාමාන්‍ය කතා කරන්නේ මනුස්ස ජීවිතයේ දුර්ලභයි. එවැනි දුර්ලභ මනුස්ස ජීවිත පමණක් ලැබිලා ඇටසැකිල්ල දිරලා ගියේ නැත්නම් හිමාල කන්ද වගේ කන්දක් එක පුද්ගලයෙක්ගේ ඇටසැකිලි වලින් හැදෙනවා කියන්නේ. යත්තන් දිරලා යන නිසා තමයි ඒ ටික නැති වෙලා යනවා. නැත්නම් හතර වටේ ඇටසැකිලි. එතකොට අපි මේ අඩිය තියලා ඇවිදින හැම තැන අපිම පස් වෙලා ගිය තැන් කොයිතරම් ඇද්ද? එතකොට ඒ වගේ මහ පොළොවක් තමයි අපි මේ පරිහරණය කරන්නේ. එක අවස්ථාවක් තියෙනවා එක බමුණෙක් කල්පනා කරා මම නම් මැරුණාම ඔය එක එක මිනිස්සු වලදාපු තැන්වල මම වගේ ශේෂ්ඨ බ්‍රාහ්මණයෙක්ගේ මලමිනිය වලදාන්නේ නැත. ඒ જાතිය බමුණු ඉන්නවනේ. බොහොම මාන්නෙන් බමුණු කල්පනා කරා එක බමුණෙක්. මේ බමුණ කල්පනා කරා කවුරුවත් වල දාපු නැති තැනක් කොහොමද හොයාගන්නේ? හතර වටේ බලනකොට කන්දක් උඩ තිබ්බ විශාල ගහක්. මේ ගහට අවුරුදු 1000ක් 2000ක්වත් පර නැති කියලා බැලූ බැල්මට හිතුණා. විශාල ගහක්. දැන් කට්ටිය දාලා දැන් මේ ගහ කපලා දැන් එතන සුද්ධ කරන්න හදන්නේ. මේ වයසක බමුණ මැරිච්ච දවසක එතන තමයි මගේ ශරීරයේ වල දාන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ දැක්ක දැන් මේ ගහක් කපලා දැන් මේ සුද්ධ කරන්න හදනවා. මිනිහක් වල දාන්න. බුදුරජාණන් වහන්සේ බැලුවා මේ පුද්ගලයාට ධර්මයේ කරා යන්න පිනක් තියෙනවද? බලපුවාම මේ බමුණට ධර්මය අවබෝධ කරගන්නත් පින තියෙනවා. ඒ නිසා උන්වහන්සේ වැඩම කරා. වැඩම කළා ඒ බ්‍රාහ්මණයෝ මොකද ඔය කරන්නේ කියලා. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මම මැරුණට පස්සේ මේ එක එක්කිනා වලදාපු නැති තැනක මගේ මිනිය වලදා ගන්නවා. ඒ නිසා කවුරුවත් වලලපු නැති තැනක මගේ මිනිය වලදාන්න මම දැම්ම තැනක් සකස් කරලා තියෙනවා කියලා. බුදුරජාණන් වහන්සේ අහනවා බ්‍රාහ්මණි ඔබේ නම මොකක්ද? ඉතින් එයාගේ නම කියනවා. බුදුරජාණන් වහන්සේ ටික වෙලාවක් උන්වහන්සේ බුදු නුවණින් බලලා කියන බ්‍රාහ්මණය ඔබ කල්පයක් ඇතුළත මේ ස්ථානයේ ඒ කියන්නේ මේ පෘථුවිය හටගෙන විනාශ වෙන්න කලින් දැන් අපි අර තියෙනවා පෘථුවිය හට ගැනීම ගැන තියෙන අග්ගඤ්ඤ සූත්‍ර විස්තර කරනවා. මේ දසදහසක් ලෝක ධාතු සකස් වෙන හැටි විස්තර කරනවා. එහෙම සකස් වෙලා කල්ප ගානකට පස්සේ මේක විනාශ වෙලා යන කාලෙකුත් එනවා. ඒක විස්තර කරනවා සත්ත්ව සූර්යෝද්ගමන කියන සූත්‍රය. ඉතින් ඒවා කියන්න ගියාම ගොඩක් යනවා. අපි ඒක පැත්තක තියලා අපි ගමු. ඉතින් ඒ වගේ කල්ප ගානකට පස්සේ තමයි විනාශ වෙන්නේ. එතකොට මේ පෘථුවියක් හටගෙන නැති වෙලා ලෝක ධාතු යන තරම් කාලයක් තුල බුදුරජාණන් වහන්සේ වෙන බ්‍රාහ්මණේ ඔබම ඔබේ ඔය නමින්ම බ්‍රාහ්මණ කුලේම ඉපදිලා දහසේ දහස් වතාවකට වැඩිය මෙතනම වල දාලා තියෙනවා. සමුනට තරු විශ්ින් නැතිනේ. එතකොට බලන්න එක පුද්ගලෙක් එක තැනක කොයි තරම් ප්‍රමාණයක් වල දාන. එතකොට ඒ තරම් සංසාර ගමනක් තමයි අපි මේ ඉන්නේ. ඒ නිසායි බුදුරජාණන් වහන්සේ ධර්මය අවබෝධ කර ගැනීම පිණිස ඊ타ත්ම අපූර්ව උපමාවක් පෙන්නනවා ධර්මය අවබෝධය කරා යන්න. බුදුරජාණන් වහන්සේ අදාළ මහණෙනි රජ කෙනෙක් හොරෙක්ව අල්ලගන්න එක්ක හොරෙක් හරි මොකක් හරි දඬුවමකට නියමිච්ච මිනිස්සෙක් අල්ලගෙන රජමැදුරට ගෙනහල්ලා රජතුමා කියනවා මොකද්ද රජතුමනි මූට දෙන්න ඕන දඬුවම කියලා. උදේ පාන්දරට හෙල්ල පාරවල් 100ක් අනින්න කියනවා. දැන් පාන්දරට හෙල්ල පාරවල් 100ක් අනින. උපමාවක් මේ කියන්නේ බුදුරජාණන් වහන්සේ. රජතුමාට දවල් මතක් වෙනවා අහන අරක මැරිලාද කියලා. නෑ රජතුමනි තාම ඉන්නවයි කියනවා. අනේද. එහෙනම් දවල්ටත් හෙල්ල පාරවල් 100ක් යනපන් කියනවා. දැන් තවත් 100 200යි. රජතුමාට හවස නිදාගන්න ගිහින් මතක් කියලා අහනකෝ අර හොරා ඉන්නවද කියලා. අනේ රජතුමනි තවත් ඉන්නවයි කියලා. එහෙනම් හවසට තව 100ක් යනපන්. දැන් කීයද දවසකට? 300යි. 300 ගානේ බුදුරජාණන් වහන්සේ වදාළ ওই විදිහට හෙල්ල පාරවල් 300ක් එක දවසකට ඇනලා ඒ පුද්ගලයා මැරෙන්නේ නැතුව අවුරුදු 100ක්ම එක දිගට අනිනවා. ඒ විදිහට ඇන්නට පස්සේ කවුරු හරි කිව්වොත් ඒ අවුරුදු 100 ඒ විදිහට දුක් විඳලා සෝවාන් ඵලයටපත් වෙන්න පුළුවන් කියලා කවුරු හරි කියනවනම් එහෙම වෙන්න බෑ. බුදුරජාන් වහන්සේ වදාලා කාට හරි හේතු සහිත ඔප්පු කරන්න පුළුවන් නම් ඊට පස්සේ ධර්මය අවබෝධ කරගන්න පුළුවන් කියලා මහණෙනි එකට කැමති වෙන්න කියනවා. බුදුරජාණන් වහන්සේ වදාලා ඇයි තථාගතයන් වහන්සේ එවැනි දුකක් විඳින්න කැමති වෙන්න කියන්නේ ඊට පස්සේ ධර්මය අවබෝධ වෙනවා නම් ඒකට හේතුව මේ දීර්ඝ සංසාර ගමන තුල ධර්මය අවබෝධ නොකිරීම නිසා හෙල්ල පාරවල් කාලා මරණයටපත් වෙච්ච වාර ගාන ඊට වඩා අනන්තයි කියන. ඒ නිසා අවුරුදු 100ක් හරි දුක් විඳලා ඊට පස්සේ සුවාන් වෙනවා නම් ආත්මහතකින් ඒක ඉවර වෙයි. එතකොට මේ වගේ උපමාන ඒක තියෙන්නේ සංයුක්ත නිකායේ තියෙනවා ওই දේශනාව සත්‍තිසත කියන දේශනාවක තියෙනවා. එතකොට උල් පාරවක් 100ක් ගැන වදාළ දේශනාව. එතකොට මේ මේ වගේ හැම දේශනාවකින්ම බුදු කෙනෙක් පෙන්වලා දෙන්නේ ධර්මය අවබෝධ කරගැනීමේ වටිනාකම කොච්චරක්ද කියලා. ඒකනේ කියන්නේ යුද්ධ 1000ක් දිනනවට වඩා කෙනෙක් ධර්මය අවබෝධ කරගෙන සෝවාන් වෙනවා නම් එයා තමයි කියනවා ලෝක ජය ගන්න කෙනා. ඉතින් ඒ නිසා අද අපි බලමු සෝවාන් ඵලයටපත් වෙන්න නම් කෙනෙක් මොන විදිහකටද චතුරාර්ය සත්‍ය ධර්මයේ තුල අවබෝධයක් කරා දියුණු කරගන්න ඕන. අපි ඉස්සෙල්ලා බලමු චතුරාර්ය සත්‍ය. චතුරාර්ය සත්‍ය කීයද? හතරක් තියෙනවා. මොකද පළවෙනි දුක්ඛාරය සත්‍ය ඊළඟට දුකේ හට ගැනීමකුත් තියෙනවා දුක්ඛ සමුදය ආර්ය සත්‍ය. දුක්ඛ නිරෝධයක් හට ගැනීමක් තියෙනවනම් ඒකේ නැතිවීමකුත් තියෙනවා දුක්ඛ නිරෝධාරි සත්‍ය. ඒ පිණිස මාර්ගයක් තියෙනවා. ඒ මාර්ගයට කියනවා දුක්ඛ නිරෝධගාමිනී පටිපදාරි සත්‍ය. දැන් ওই චතුරාරි සත්‍ය අපි බලන්න ඕනේ අපේ තුලින් ගලපලා. අපේ තුලින් ගලපන්නේ මොකටද? ඒක තමයි අවබෝධ කරන ක්‍රමය. ධර්මයේ ඕපනායිකයි. තමා තුලින් දකින්න ඕනේ. දැන් අපි බලමු දුක්ඛාර සත්‍ය බුදුරජාන් වහන්සේ විස්තර කරපු ටික අපේ තුලින් කොහොමද අපි දකින්නේ? අපි බලමු දුක කොහොමද බුදුරජාන් වහන්සේ විස්තර කරන්නේ? ජාතිපි දුක්ඛා. ජරාපි දුක්ඛා. ව්‍යාධිපි දුක්ඛෝ. ඉපදීම දුකක්, වයසට යෑම දුකක්, ලිලවීම දුකක්, අප්පියේහි සම්පයෝග දුක්ඛ, අප්‍රිය පුද්ගලයන් එක්ක එකතු වීම දුකක්. පියේ උපයෝග දුක්ඛ ප්‍රිය පුද්ගලයන්ගෙන් වෙන්වීම දුකක් කැමති දේ නොලැබීම දුකක් කුඩ ওই විදිහට විස්තර කරන බුදුරජාණන් වහන්සේ දුක දැන් අපි බලමු කොහොමද ඉපදීම දුකක් කොහොමද අපි ඒක තේරුම් ගන්නේ මොනවද අපිට ඉපදිලා තියෙන්නේ දැන් ඕපනායකව Taman තුලින් බලලා කියන්න ඕන මට මොනවද ඉපදිලා තියෙන්නේ ආයතන හයක් S දෙකක් තියෙනවා අන්න ඉපදිලා කන නාසයක්, දිවක්, ශරීරයක් නිසා. ආයතනානම් පටිලාභෝ කියලා බුදුරජාණන් වහන්සේ ඉපදීම විස්තර කරනවා. ඉපදීම කියන්නේ ආයතනයන්ගේ පහළවීමයි කියනවා. ආයතනානම් පටිලාභෝ. එතකොට අපිට ඉපදලා තියෙන්නේ ජාතිපි දුක්ඛ මොකද ඉපදලා තියෙන්නේ? ආයතන හයක්. කෙනෙක් තිරිසන් ලෝකේ උපදිනවා. තිරිසන් සතෙක් හැටියට. ඒ තිරිසන් සතාට මොනවද තියෙන්නේ? ඒත් ඇස කන නාසය දිව ශරීරය මනස. ඊළඟට പ്രേත ලෝකයේ කෙනෙක් උපදිනවා සියුම් ශරීරයක් ඇතුව. ගොරෝසු කයක් නැති වුණා සියුම් ශරීරයේ තුලත් ඒ අමනුෂ්‍යයෙකුටත් ඒ හැම තියෙනවා. ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස. විකෘති විදියට හරි දුක් විඳින විදියට හරි හැදිලා තියෙන ආයතන හය. එතකොට කොහේ ඉපදුනත් පිටරයක් අස්සෙන් ඉපදුනත් ආයතන හයක් ඒක දුකක්. තෙත් පරිසරයකින් හටගත්තත් ඇස, කන, නාසය, දිව, කය, මනස දුකක්. මව් කුසකින් ඉපදුනත් ඕපපාතිකව ඉපදුනත් ඉපදීම ආයතන හයක පහළ වීම දුක. ජරාපි දුක්ඛ. මොනවද ජරාවටපත් වෙන්නේ? අන්න වැරදිච්ච තැන. ඉපදුනේ මොනවද? ඉපදිච්ච දේවල්මයි ජරාවටපත් වෙන්නේ. ඇස ජරාවටපත් වෙනවා දුක. කන ජරාවටපත් වෙනවා දුක. නාසය ජරාවටපත් වෙනවා. දිව ජරාවටපත් වෙනවා. කය ජරාවටපත් වෙනවා. මනස ජරාවටපත් ආයතන හයමයි ජරාවටපත් වෙන්නේ. යමක් ඉපදුනාද ඒ හයමයි ජරාවටපත් වෙන්නේ. ඇහි කොච්චර ලෙඩ දුක් හැදෙනවද? කනේ රෝග හැදෙනවා. නාසයේ රෝග හැදෙනවා. දිවේ රෝග පිළිකා හැදෙනවා දිවවල. ශාරීරියේ රෝග හැදෙනවා. මානසික මානසික රෝග හැදෙනවා. එතකොට මේ ආයතන හය ලිඩවීම දුක. ඊළඟට ව්‍යාධිති දුක්ඛෝ මොනවද වයසට යන්නේ? ආයතන හයමයි. ඇස වයසට යන. වයසට යන්නේ යන ඇහි පෙනීම ටික ටික ටික ටික නැති වෙලා යනවා. කන වයසට යන. දුක. නාසය වයසට යනවා. දිව වයසට යනවා. ලුණු රහ තේරෙන්නේ නැති, ලුණු ඇඹුල් තේරෙන්නේ නැති මට්ටමට ජරා ජීර්ණ වෙලා යනවා. ශාරීරියේ වයසට යනවා. මනසත් වයසට යනවා. ධර්මයේ දියුණු නොකරොත් සීමුලා වෙලා ටික ටික ටික ටික කය දුර්වල වෙන්නේ යම්සේද ඒ විදිහට මනස වයසට යනවා. එතකොට ඔන්න ව්‍යාධිපි දුක්ඛ ආයතන හයමයි වයසට යන්නේ. මරණම්පි දුක්ඛ මොනවද මැරෙන්නේ? ආයතන හය. සමහර වෙලාවට අනි ආයතන තියේදී ඇහැ විතරක් මැරී යනවා. ජීවත් වෙලා ඉන්නේ නැද්ද? දුක. කන විතරක් මැරෙනවා. කන් දෙකම ඇහෙන්නේ නැතු යනවා. ගඳ සුවඳ නොදැනේ මට්ටමට දිවේ රෝග හටගෙන නාසය විනාශ වෙලා යනවා. දිවේ ලෙඩ රෝග හැදිලා ඔබ දැකලා ඇති සමහර පිළිකා රෝගීන් ඉන්නවා බෙල්ලෙන් උගුරු දණ්ඩෙන් කපලා ඉවරලා කෑම වීම යවන බටයක් දාලා දිව විනාශ වෙලා කපලා අයින් කරනවා ඊට පස්සේ මූණේ කෑලි කෑලි. එතකොට ඒ වගේ ජීවත් වෙලා ඉන්නේ නැද්දිම එක්ක මේ ආයතනයන්ගෙන් 1 2 3 මැරීගෙන යනවා. එක්ක ශරීරයේ කොටසෙන් කොටස අංශභාගي වගේ හැදිලා කුණු වෙලා යනවා. කෑල්ල කෑල්ල කපලා අයින් කරනවා. එක්ක මේ ආයතන හය එකපාර නැති වෙනවා එක්ක කොටසෙන් කොටස විනාශ වෙගෙන යන ආයතන හයෙන් තමයි මැරියන්නේ මරණේ දුක ඊළඟට ප්‍රියයන්ගෙන් වෙන්වීමේ දුක තේරෙනවා අප්‍රියයන් එක්ක එකතු වීමේ දුකත් තේරෙනවා කැමති දේ නොලැබීම දුකක් කියනවා මොකද්ද ඒක කොහොමද තේරුම් ගන්න අපි වාහනයක් ගන්න ආසයි සල්ලි නෑ කැමති ලැබෙන්නේ දුකක් ඒකද ලොකු ගයක් ගන්න ආසයි සල්ලි නෑ. දුක. කැමති දේ නොලැබෙනවා. ඒකද? ඒකද මේ දැන් තේරුම් ගන්න ඕනේ. මොකද්ද කැමති දේ නොලැබීමේ දුක? ඉපදිච්ච කෙනා කැමති කියනොන්න ಜಾති ධම්මානං සත්තා. ඉපදිච්ච සත්‍ය කැමති වෙනවා අහෝ වතමය. මට නම් මේ විදිහට උපතක් නම් ලැබෙන්න එපා කියලා කෙනෙක් සමහර දුක් විඳින අය දැකලා කෙනෙක් අනේ මාව නම් නිවේ උපදින්න එපා. මම නම් තිරිසන් ලෝකේ එපා. මට නම් මේ විදිය උපතක් ලැබෙන්න එපා කියලා කැමති වෙනවා. හැබැයි Taman කෙලෙස් ප්‍රහාණය වෙලා නැත්නම් ඒවැ උපදිනවා. අන්න කැමති දේ නොලැබීමේ දුක. වයසට යන කෙනා කැමති කැමති වෙනවා අනේ මාව නම් වයසට යන්න එපා. සමහර වයසක අය දැකලා දුක් විඳින අය දැකලා එකතර ජරා ජීර්ණ වෙලා ඉන්න අය දැකලා හිතනවා අනේ මට නම් මේ වගේ නම් මාව නම් වයසට යන්න එපා කියලා හිතනවා. හැබැයි ඉපදුනා නම් වයසට යනවන්න කැමති දේ නොලැබීමේ දුක. ඉස්පිරිතාලයකට ගිහිලා ලෙඩු දැක්කහම කම්බුලේ අත තියාගෙන කියන අපේ උපෝපන් જાතිවත් මට නම් මේ වගේ ලෙඩක් නම් හැදෙන්න එපා. ඒ වුණාට ඉපදුනා නම් ලෙඩ වෙනවා. අන්න කැමති දේ නොලැබීමේ දුක. තමන් කැමති තමන්ගේ දෙමව්පියෝ නැහැදෑයෝ සහෝදරයෝ හැමදාම තමන්ගේ දූ දරුවෝ ඥාතීන් ස්වාමියා බිරිඳ තමන් එක්කම ජීවත් වෙනවට කැමති. නමුත් තමන්ගේ ඇස් ඉදිරි පිටම ඒ අය මරණයටපත් වෙනවා. වෙන් වෙලා යනවා. අන්න කැමති දේ නොලැබීමේ දුක. අප්‍රිය පුද්ගලයන් එකතු වෙන්න නම් එපා මාත් එක්ක කියලා කියනවා. හිමිනා පුඤ්ඤ කාමේන කියලා කියනවා. ඒ වුණාට ඒ හතුරු එනවා. සංසාරික හතුරු ඇවිල්ලා නොයෙක් ප්‍රශ්න ඇති කරනවා, දුක් ඇති කරනවා, පීඩා ඇති කරනවා. එතකොට ඒ අප්‍රිය පුද්ගලයන් නිසා දුක හටගන්නවා. Taman කැමති වුණා කියලා නොලැබී තියන්නේ. ඉපදුනා නම් ඒවට මූණ දෙන්න සිද්ධ වෙනවා. මැරෙන්න යනකොට කොච්චර දඟලනවද? හලී මට නම් දැනෙන්න බෑ මාව බේරගන්න කී කී හතර වටේ වදින. නමුත් මැරෙනවා. එතකොට නොමැරී ඉන්න කැමති වුණත් මැරෙනවා. අන්න කැමති දේ නොලැබීමේ දුක. ඊළඟට බුදුරජාණන් වහන්සේ මේ දැන් අපි මේ කියපු ටික ওই විදියට අපි තේරුම් ගත්තට අවබෝධ කරගෙන දුකෙන් නිදහස් වෙනවා නම් අවබෝධ කරන්න තියෙන්නේ කරුණු පහයි. ඒ තමයි සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛ. අකුලෝලා ගත්තොත් මේ සියල්ලම කරුණු පහකට තමයි හකුලවන්න තියෙන්නේ. ඒ තමයි රූප උපාදානස්කන්ධය. වේදනා උපාදානස්කන්ධේ සංඥා උපාදානස්කන්ධේ සංස්කාර විඥාන මේ පංච උපාදානස්කන්ධය හැදෙන්නේ කොහෙද කොහෙද මේවා හැදෙන්නේ අර ඉපදිච්ච තැන්වලමයි ආයතන හයෙමයි තේරුම් ගන්න ලේසි ඒ විදිහට යනකොට. ඇහි හට ගන්නවා පංච උපාදානස්කන්ධය. අන්න දුක. කනේ හට ගන්නවා පංච උපාදානස්කන්ධය. දුක. නාසයේ හට ගන්නවා පංච උපාදානස්කන්ධය. දිවේ හට ගන්නවා, කයේ හට ගන්නවා, මනසේ හට ගන්නවා. කොහොමද ඇහි හටගන්නේ? ඇහැයි, රූපයි, විඥානයයි එකතු වෙනවා. ඒක ඇහි ස්පර්ශය. ස්පර්ශය නිසා විඳීම් හඳුනා ගැනීම චේතනා ඇති වෙනවා. එතකොට වේදනා උපාදානස්කන්ධේ සංඥා සංස්කාර කියන තුනම ඇති වෙන ස්පර්ශයත් එක්ක ඇහි. එතකොට විඥානයේ නිසා ස්පර්ශය ඇති වෙන විඥාන උපාදානස්කන්ධ. ඇහැ කියන්නේ රූපේටයි සතර මහා ධාතු. එතකොට පංච උපාදානස්කන්ධය මේ තුල තියෙනවා. ඇහැ මැරිලා ගිහින් නැත්නම් ඇහැ හොඳට පේනවනම් කන ඇහෙනවනම් නාසය ගඳ සුවඳ දැනෙනවා නම් ආයතන 6 ක්‍රියාත්මක මට්ටමේ තියෙනවා නම් ආයතන 6ෙම හැම වෙලාවෙම පංච උපාදානස්කන්ධය හැදෙනවා. ඇහැට එන හැම අරමුණක් පාසාම විදීම් ඇති වෙනවා හඳුන ගන්නවා චේතනා පහළ වෙනවා පංච උපාදානස්කන්ධය හැදෙනවා. කනට ඇහෙන හැම සද්දයක් පාසාම ඒ තුල විදීම් ඇති වෙනවා සද්දය හඳුන ගන්නවා චේතනා පහළ වෙනවා. නාසිත දැනෙන හැම ගඳ සුවඳක් පාසාම පංච උපාදානස්කන්ධය හැදෙනවා. දිවට දැනෙන හැම රසයක් පහසක් පංච උපාදානස්කන්ධේ හැදෙනවා. කයට දැනෙන හැම පහසක් මුල් කරගෙනම හැදෙනවා. මනසින් මේවා ඔක්කොම ගැන හිතනවා. හිත හිත මොකද වෙන්නේ? සිතයි සිතුවිලි විඥානය එකතු වෙනවා. සිතෙන් සිතුවිලි වලට අනු විඳීම ඇති වෙනවා. දුක හිතෙනවා. ඒකනේ තනියෙන් සමහරව අඬනවා. හේ බලාගත්තුවත බලාගන්න. ඇයි? සිතයි සිතුවිලි විඥානය නිසා දුක්ඛදායක විඳීම ඇති වෙනවා. ඒවා හඳුනා ගන්නවා මනසේ. චේතනා පහළ වෙනවා. ඒ වගේම සතුට ඇති වෙන දේවල් තියෙන තනියෙන් hina වෙනවා. ඒ වගේ මනස තුලින් අර පංච උපාදානස්කන්ධයම හැදෙනවා. එතකොට ඔන්න ඔය විදිහට දුක්ඛාරය සත්‍ය තේරුම් ගන්න. දුක කියන එක ඔන්න පෙන්නනවා. ඊළඟට දෙවනි ආරි සත්‍ය මොකද්ද? දුක්ඛ සමුදය ආරි සත්‍ය. දුකේ හට ගැනීම. මොකද්ද දුකේ හට ගැනීම කියන්නේ? තණ්හාවේ හට ගැනීම තමයි දුකේ හට ගැනීම. යායන් තණ්හා පෝනෝ භවිකා යම් තණ්හාවක් ඇද්ද පුනර්භවයක් ඇති කරලා දෙනවා නන්දි රාග සහගත ආස්වාදී ඇලෙනවා තත්තු තත්‍රාපි නන්දිනි උපෝපන්තන සතුටින් පිළිගන්නවා ඒකයි තණ්හාවේ ස්වභාවය තණ්හාවේ හට ගැනීමයි දුකේ හට ගැනීම තණ්හාව හටගන්නේ කොහෙද කොහෙද තණ්හාව හටගන්නේ අර ඉපදිච්ච තැන් වලමයි ඇහි හට ගන්නවා තණ්හාව කනේ හට ගන්නවා තණ්හාව. නාසයේ හට ගන්නවා තණ්හාව. දිවේ හට ගන්නවා, කයේ හට ගන්නවා, මනසේ හට ගන්නවා. මේ ආයතන හය මුල් කරගෙන ඇති වෙන පංච උපාදානස්කන්ධය තුලම තණ්හාව ඇති වෙනවා. තණ්හාව ඇති වෙච්ච ගමම අන්න ඒ සැනින් ක්‍රියාවලියක් පටන් ගන්නවා. තණ්හා පච්චය උපාදාන බැඳී යනවා. උපාදාන පච්චය භව බැඳී ගිය සැනින් විපාක පිණිස කර්මය හැදෙනවා. භව පච්චය ජාති ඊට පස්සේ ආයමත් උපතක් කරා කර්මය හැදුනහම උපත කරා යනවා. ජාතිපච්චයා ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දුම්නස්ස අර සියල්ලම ආයමත් දුක්ඛ කන්දේම ආය ආයමත් ලැබෙන විදිහට සකස් වෙනවා. ඒක තමයි දුක්ඛ සමුදය ආර්ය සත්‍ය. තණ්හාවේ හට ගැනීම නිසා පටිච්ච සම්පාදයේම හැදීගෙන යනවා ඉස්සරහට. ඒක තමයි දුක්ඛ සමුදය කියන්නේ. දුකේ හට ගැනීම. ඇහැ නැත්නම් එහි තණ්හාවක් හට ගන්නවද? නැහැ. ඇහැ නැත්නම් ඇහි ස්පර්ශයක් වෙන්නෙත් නැහැ. විඳීම් ඇති වෙන්නෙත් නැහැ, තණ්හාවක් නැහැ. කන නැත්නම් කනේ ස්පර්ශය හටගන්නෙත් නැහැ, විඳීම් ඇති වෙන්නෙත් නැහැ, කනේ තණ්හාව හටගන්නෙත් නැහැ. නාසයක් තිබුණ නැත්නම් නාසී ස්පර්ශයක් නැහැ. එහෙනම් දුක්ඛ සමුදයාරි සත්‍ය තේරුම් ගත්තා නම් දුක්ඛ නිරෝධාරි සත්‍ය තේරුම් ගන්න ලේසි. මොකද දුක්ඛ නිරෝධය? තණ්හාවේ නිරුද්ධ වීම. යාය යම් තණ්හාවක් ඇද්ද යෝ තස්සා ඒව තණ්හා යම් තණ්හාවක් ඇද්ද අශේෂ විරාග නිරෝධෝ ඒ තණ්හාව ඉතුරු නැතුවම නිරුද්ධ කරලා දාන්න චාගෝ තණ්හාව අතහරින මුක්ති අතහැරලා දාන චාගෝ දුරු කරන අනාල වේ කෙරෙහි තියෙන ඇල්මක් තියෙනවා නම් ඒක අතහරිනවා එතකොට තණ්හාව දුරු කරන්න නම් කොහේ හටගන්න තණ්හාව දුරු කරන්න තියෙන්නේ ඇහැ කෙරෙහි යම් තණ්හාවක් හටගත්තා නම් ඒ තණ්හාවයි නැති කරන්න තියෙන්නේ. වෙන කොහෙවත් තියෙන තණ්හාවක් නෙමෙයි. ඇහැ මුල් කරගෙන ඇති වෙච්ච පංච උපාදානස්කන්ධය කෙරෙහිම තියෙන තණ්හාව නැති කරන්න දැන් තණ්හාව ඉපදුනේ කනේන කන මුල් කරගෙන හටගත්ත පංච උපාදානස්කන්ධය ගැන තියෙන තණ්හාව නැති කරන්න නාසී තණ්හාව ඇති වුණා නම් නාසී හටගත්ත තණ්හාවයි නැති කරන්න තියෙන්නේ. නාසය දිව ශරීරය මනස මේ ඇස කන නාසය දිව ශරීරය මනස කියන ආයතන හයත් ආයතන හය මුල් කරගෙන හටගත්ත පංච උපාදානස්කන්ධය කෙරෙහි යම් තණ්හාවක් ඇද්දී ඒ තණ්හාවයි නැති කරන්නේ. එතකොට මේ තණ්හාව නැති වුණා නම් ආයතන හය කෙරෙහි තණ්හාව නැති වුණා නම් සලායතන නිරෝධා පස්ස නිරෝධා ආයතන කෙරෙහි තියෙන තණ්හාව නිරුද්ධ වෙනකොට ස්පර්ශය නිරුද්ධ වෙනවා. ස්පර්ශයක් නැත්නම් වේදනාව නිරුද්ධ වෙනවා. වේදනාව නිරුද්ධ වෙනකොට තණ්හා නිරෝධ තණ්හාවක් නැති වෙච්ච ගමන් තණ්හා නිරෝධා උපාදාන නිරෝධෝ බැඳී යන තැනක් නැහැ. ඇහැට බැඳින්න විදියක් නැහැ. හැකිරීතින් තණ්හාව නැත්නම් ඇහැට බැඳින්නේ නැහැ. උපාදාන නිරෝධා භව නිරෝධ විපාක පිණිස කර්මයක් හැදෙන්නේ නැහැ. භව නිරෝධා ජාති නිරෝධ. ආයම උපත කරායම නිරුද්ධ වෙලා යනවා මේ ආයතන හයත් ආයතන හය කෙරෙහි තියෙන තණ්හාව ප්‍රහාණය වීම තුල. එතකොට ඔන්න දුක්ඛ නිරෝධාරි සත්‍ය. එතකොට ඔය පිනිස අනුගමනය කරන්න තියෙන්නේ මාර්ගය. මොකක්ද මේ මාර්ගය? ආර්ය ශ්‍රායක මාර්ගය. එතකොට ආර්ය ශ්‍රායක මාර්ගය අපි වචනෙන් දන්නවා සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මන්ත ආජීව, වායාම, සති සමාධි කියලා ඕම අපි වචනෙන් කතා කරා. එතකොට මේ ආර්ය අෂ්ටායක මාර්ගයේ අංග 8 ගත්තාම මෙතන තියෙන්නේ සීල සමාධි ප්‍රඥා හැබැයි ආර්ය අෂ්ටායක මාර්ගයේ පෙළ ගහලා තියෙන්නේ කොහොමද ප්‍රඥා සීල සමාධි හැටියටයි පෙළ ගහලා තියෙන්නේ සම්මා දිට්ඨිය සම්මා සංකප්පයි තියෙන්නේ ප්‍රඥා ස්කන්ධයට සම්මා වාචා කම්මන්ත ආජීව කියන තුන අයිති වෙන්නේ සීලස්කන්ධයට. ඒක සීලේට වචනේ තියෙන සංවරකම, කයේ තියෙන සංවරකම ආජීවී තියෙන පිරිසිදු භාවය අයිති වෙන්නේ සීලේට. සම්මා වායාම සම්මා සති සම්මා සමාධි කියන අංග තුන අයිති වෙන්නේ සමාධිස්කන්ධයට. එතකොට ප්‍රඥා සීල සමාධි හැටියට පෙළ ගැහුවට මේක වැඩෙන්නේ කොහොමද? සීල සමාධි ප්‍රඥා හැටියට දියුණු කරන්න තියෙන. ඒකට හේතුව ආර්ය අෂ්ටාංගික මාර්ගයට දැන් අපි පැමිණිලාද ඉන්නේ? ඔබ ආර්ය අෂ්ටාංගික මාර්ගයේද ඉන්නේ? ආර්ය අෂ්ටාංගික මාර්ගයට පැමිණෙන්නේ ඉස්සල්ලාම සෝතාපන්න වීමෙන්. එතකන් අපි පිටින් ඉඳන් මේ මහන්සි ගන්න මේ අංග දිනු කරගන්න. ආර්ය අෂ්ටාංගික මාර්ගයට පැමිණුණා කියන අර්ථයෙන් තමයි සෝත ආපන්න කියන්නේ. සෝතාපන්න කියන්නේ සෝත කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයට කියනවා. සෝතාපන්න කියන්නේ පැමිණෙනවා. ආර්ය අෂ්ටාංගික මාර්ගයට පැමිණෙනවා කියන අර්ථය තමයි සෝතාපන්න කියන එක තියෙන මජ්ක්‍ධිම නිකාය චූල වේදාල සූත්‍රය. තුන ආර්ය අෂ්ටාංගික මාර්ගයට පැමිණෙන්නේ සම්මා දිට්ඨිය තුල සත්‍ය ඥානය ඇති කරගෙන. එතකොට සම්මා දිට්ඨියේ සත්‍ය කෘත්‍ය කෘත කියලා ඥාන ත්‍රිපරිවට්ටන් ද්වාදසාකාරයන් හැටියට අවබෝධ කරගන්න ඕනේ පරිපූර්ණ වෙන්න. නමුත් සෝවාන් කෙනෙක් චතුරාර්ය සත්‍ය ගැන තියෙන සත්‍ය ඥානය විතරක් ඇති කරගෙන සම්මා දිට්ඨිය ඇති කරගෙන ආර්ය අෂ්ටාංගික මාර්ගයට පැමිණෙනවා. පැමිණිච්ච කෙනෙකුට තව චතුරාර්ය සත්‍ය දැන් එයා සම්මා දිට්ඨිය සම්පූර්ණ කරලාද? නැහැ. එයාට සම්පූර්ණ කරන්න නම් සීලේක පිහිටලා සමාධියක් වඩමින් තවදුරටත් සම්මා දිට්ඨියම දියුණු කරන්න, තවදුරටත් ප්‍රඥාවම දියුණු කරගන්න ඕනේ. චතුරාර්ය සත්‍ය කෙරෙහිම ආයතන හයම විදර්ශනාවට මේ පංච උපාදානස්කන්ධයම විදර්ශනාවට මේ ඒ පංච උපාදානස්කන්ධය කෙරෙහි තියෙන සියලු අවිද්‍යාව තණ්හාව නැති වෙන තෙක්ම විදර්ශනා පැත්ත දියුණු කරන්න ඒක වැඩෙන්නේ සම්මා දිට්ඨිය ඇති කරගෙන ආර්ය ශ්‍රායක මාර්ගයට ආපු කෙනා සම්මා දිට්ඨියේ කෘත්‍ය දියුණු කරලා කෘතඥානයේ කරා යන්න නම් සම්මා දිට්ඨියේ පිහිටලා සීලයක් දියුණු කරමින් ඒ කියන්නේ සම්මා වාචා කම්මන්ත ආජීව ඇති කරගෙන සමාධියක් වඩනවා වීරිය සතර සතිපට්ඨානයේ සිහිය පිහිටවල සමාධිය දියුණු කරගෙන සමාධිමත් හිතක් තුල ඉඳන් තවදුරට විදර්ශනාව වඩනවා අන්න එතකොට සම්මා දිට්ඨිය පරිපූර්ණ වෙනවා ටික ටික දියුණු වෙගෙන දියුණු වෙගෙන ඉහළට යනවා එතකොට ඔන්න ඔය විදිහට චතුරාර්ය සත්‍ය ගැන සරල අවබෝධයක් ඇති කරගන්නට ඕන ඔය කියපු ටික තේරුම් ගන්න ඒ ටික තේරුම් ගත්තට පස්සේ දැන් අපිට මේ චතුරාර්ය සත්‍ය ගැන දැන් ওই කියපු ටිකේ අපි මොකද්ද කරන්න ඕනේ කියන එක කියන්නේ. දුක අවබෝධ කරන්න ඕනේ කියනවා. තණ්හාවේ කෘත්‍ය මොකද්ද? තණ්හාව ප්‍රහාණය කරන්න ඕනේ කියනවා. නිවන කියන එක සාක්ෂාත් කරගන්න ඕනේ කියනවා. මාර්ගය සීල සමාධි ප්‍රඥා හැටියට වඩන්න ඕනේ කියලා කියනවා. දැන් ওই හතරෙන් මොකද්ද අපි ඉස්සෙල්ලා කොතනින්ද පටන් ගන්නේ? මොකද්ද කරන්නේ? දුකයි අවබෝධ කරන්න ඕනේ කියන බලන්න අත උස්සන්න. තණ්හාවයි ප්‍රහාණය කරන්න තියෙන්නේ කියන එක අයත උස්සන්න. නිවනයි සාක්ෂාත් කරන්න තියෙන්නේ කියන අයත උස්සන්න. වල මාර්ගයයි වඩන්න තියෙන්නේ කියන අය. කෝකටත් නැති අයත උස්සන්න බලන්න. ඔන්න බලන්න අපට චතුරාර්ය සත්‍ය ගැන තියෙන දැනුම. නමුත් කතා කරන්නේ හැමදාම චතුරාර්ය සත්‍යෙමයි කතා කරන්නේ. ඒ නිසා මේ විදිහට තේරුම් ගන්න මේ හතර දුක අවබෝධ කරගන්න ඕනේ කිව්වත් තණ්හාව ප්‍රහාණය කරන්න ඕනේ කිව්වත් මාර්ග නිවන සාක්ෂාත් කරන්න ඕනේ කිව්වත් මාර්ගය වඩන්න ඕනේ කිව්වත් ඔය හතරෙන්ම කියන්නේ එකම දෙයක්. ඒක මේ වගේ දෙයක්. ඒකට ලස්සන උපමාවක් කියන්න පුළුවන් මේ විදිහට. උදේ පාන්දර ඉර උදා වෙනවා. අරුණෝදේ එනවා. ඉර උදා වෙනකොට මොකද වෙන්නේ? ඉරේලිය වැටෙනකොටම අඳුර නැති වෙලා යනවා. එතකොට ඉරේලිය වැටෙනවා අඳුරක් නැති වෙනවා. ආලෝකය පහළ වෙනවා. ආලෝකය වැටිච්ච ගමන් සීතල නැති වෙලා යනවා. එතකොට ওই හතර දැන් අපි ගමු ඉර උදා වෙනකොට අපි මේ විදිහටම ඉර උදා වෙනකොට ආලෝකය පහළ වෙනවා අන්ධකාරය නැති වෙනවා සීතලක් නැති වෙලා යනවා රූපත් පේනවා එතකොට හතරයි ඉර උදා වීම හේතු කරගෙන එන හතරක් ඔය හතර වෙන වෙනමද වෙන්නේ එකටද එක සැනින් වෙන දෙයක් ඒ වගේ තමයි දුක අවබෝධ වෙන්නේ යම් ප්‍රමාණයකට ඒ ප්‍රමාණයට නිවන සාක්ෂාත් වෙනවා ඒ ප්‍රමාණයට මාර්ගය වැඩෙනවා ඕකෙදි අපිට කරන්න තියෙන්නේ පටන් ගන්නෙ කොතනින්ද? සීල සමාධි ප්‍රඥා වලින්ද පටන් ගන්නෙ? පංච උපාදානස්කන්ධයෙන්ද පටන් ගන්නෙ? පටිච්ච සම්පාදයෙන්ද කොතනින්ද? පංච උපාදානස්කන්ධයෙන් පටන් ගන්න තියෙන්නේ. දුකයි පංච උපාදානස්කන්ධයයි අනිත්‍ය වශයෙන් වඩන්න තියෙන ආයතන හයත් ආයතන හය තුල තියෙන පංච උපාදානස්කන්ධයත් අනිත්‍ය වශයෙන් වඩන්න එහෙම වඩාගෙන යනකොටයි එයා දියුණු කරගෙන අනිත්‍ය වශයෙන් වඩනවා කියන්නේ එයා ආයතන හය තුල පංච උපාදානස්කන්ධය බෙදාගෙන අනිත්‍ය වශයෙන් වඩනවා කියන්නේ ඒ තුල ආර්ය ස්ථායක මාර්ගයමයි වැඩෙන්නේ දැන් මම ඔබට පෙන්නන්න අනිත්‍ය භාවනාව තුල ආර්ය ශ්‍රාණික මාර්ගයේම වැඩෙන හැටි. කෙනෙකුට ආයතන හයත් පංච උපාදානස්කන්ධයත් අනිත්‍යයි කියලා යම් අවබෝධයක් ඇති වුණා නම් ඒක නිකන් ඇති වෙන්නේ නැහැ. ඇස අනිත්‍ය වශයෙන් හොදට විමසන්න ඕනේ. ඇහි හටගන්න පංච උපාදානස්කන්ධේම අනිත්‍ය වශයෙන් බලන්න ඕනේ. කන නාසය දිව ශරීරය මනස කියන පංච උපාදානස්කන්ධේම හටගන්න මේ ආයතන හය තුලට ගන්න පංච උපාදානස්කන්ධයේම ගැඹුරින් අනිත්‍ය වශයෙන් හොඳට නුවණින් විමස විමස බලනකොට මේවා අනිත්‍යයි කියලා යම් වැටහීමක් ප්‍රඥාවක් තියෙනවා නම් ඒ තමයි මොකද සම්මා දිට්ඨිය අනිත්‍යයි කියලා සිහි කරනවා ඇහැ අනිත්‍යයි කන අනිත්‍යයි නාසය අනිත්‍යයි කියලා සිහි කරනවා ඒ මොකද සම්මා සංකප්පය ඒක තමයි ලෝකෝත්තර සම්මා සංකප්පය ඊළඟට අනිත්‍ය වශයෙන් සිහි කරන්න නම් වීරියක් ඕනද නැද්ද? වීරියක් ඕන. ධර්මය අවබෝධ කරගන්න නම් විදර්ශනා වඩන්න නම් අනිත්‍ය වශයෙන් බලන්න වීරියක් ඕන. ඒ තමයි සම්මා වායාම. ඊළඟට අනිත්‍ය භාවනාව කරනකොට සිහිය පිහිටවන්නේ කොහේද? ඇස තුල. සිහිය පිහිටවලා එහ අනිත්‍ය වශයෙන් වඩන්නේ. කන තුල සිහිය පිහිටවලා කන අනිත්‍ය වශයෙන් බලන්නේ. නාසය තුල සිහිය පිහිටවලා ආයතන හය තුල සිහිය පිහිටවල ආයතන හය තුල හටගන්න පංච උපාදානස්කන්ධේම සිහිය පිහිටවලයි ඒව අනිත්‍ය වශයෙන් වෙන වෙනම බලන්නේ. එතකොට ආයතන හය තුල සිහිය පිහිටෙවුවා කියන්නේ සිහිය පිහිටවල තියෙන කොතනද? සතර සතිපට්ඨානයේ ධම්මානුපස්සනාවටයි අයිති. සතර සතිපට්ඨානේ ධම්මානුපස්සනා කොටසි මොනවද තියෙන්නේ? නීවරණ තියෙනවා නීවරණ කොටසක් තියෙනවා ඊළඟට ආයතන 6 තියෙනවා පංච උපාදානස්කන්ධය සත්පුජ්ජංග චතුරාර්ය සත්‍ය කියන ටික තියෙන්නේ සතර සතිපට්ඨාන ධම්මානුපස්සනාව යටතේ. එතකොට කෙනෙක් මේ ඇස කන නාසය දිව ශරීරයේ මනස කියන ආයතන 6 තුල ඒ මුල් කරගෙන හටගන්න පංච උපාදානස්කන්ධය තුල සිහිය පිහිටවල අනිත්‍ය වශයෙන් බලනවා කියන්නේ එයා සිහිය පිහිටවල තියෙන සතර සතිපට්ඨානය තුල. ඒ තමයි ඒ කෙනාගේ සම්මා සතිය. අනිත්‍ය භාවනාව කරනකොට අනිත්‍ය භාවනාව තුළම හිත එකඟ වෙලා තැම්පත් වෙලා එහේ අනිත්‍යයි කියලා විමසනකොට හිත නීවරණ ඔස්සේ යන්නේ නැතුව හිතේ එකඟතාවයක් ඇති වුණොත් ඒ තමයි සම්මා සමාධිය. එතකොට ඔය භාවනාව කරනවද බේබද්දෙක්? නැහැ. හොරකම් කරන මිනිස්සු ඒව කර කරව කරනවද? නැහැ. එක්ක සල්ලාල ජීවිතයක් ගත කරන එහෙම පිසුරත් මිනිසෙක ඔය අනිත්‍ය වශයෙන් විමසනවා නෑ එහෙනම් එයා කයේ සංවර කර්ම ඇති කර ගන්න ඕනේ සම්මා කම්මන්ත බොරු කියමින් කේලම් කියමින් පරුස වචන කිය කි ඔය දොඩෝ දොඩෝ හතර වටේ පිස්සුවෙන් වගේ යන මිනිසෙක ඔය භාවනාව කරනවත් නෑ සම්මා වාචාත් තියෙනවා ජීවත් වෙන්න කියලා ඔය වගේ අනිත්‍ය භාවනාව කරන කෙනා මිනි මරන්න මත්කුඩු විකුණන්න ජාවාරම් කරන්න පෙළඹෙනවා නෑ ආජීවයේ පිරිසිදු වෙන්න ඕනේ. යාට සතුටු වෙන්න ඕන පුළුවන් වෙන්න ඕනේ. මම දහඩිය වගුරුවල මං දුක් විඳලා සාධාරණව ධර්මිෂ්ඨව හම්බ කරගත්ත මුදලකින් මං ජීවත් මම කාටවත් ගිනි ගෙඩි දීලා අනුන් විනාශ කරලා හම්බ කරගත්ත දේවල් නෙමෙයි. අන්න තමන්ට තමන් හම්බ කරගත්ත මුදල ගැන ආජීවයේ පිරිසිදුකමක් තමන්ට තේරෙන්න ඕන. ඒක සම්මාජීව. එතකොට සීලස්කන්ධය තුල වචනේ සංවරකම, කයේ සංවරකම ආජීවයේ කියන සම්මා වාචා කම්මන්ත ආජීව තියෙන කෙනෙක් තමයි අනිත්‍ය භාවනාව වඩන්නේ. එතකොට අනිත්‍ය වශයෙන් වඩනකොට ආයතන හයත් පංච උපාදානස්කන්ධයත් අනිත්‍යයි කියලා සිහි කරනකොට අනිත්‍ය වශයෙන් ඔහුට තියෙන අවබෝධය සම්මා දිට්ඨිය. අනිත්‍යයි කියලා සිහි කිරීම සම්මා සංකප්ප. අනිත්‍ය භාවනාව වඩන්න ගන්න වීරිය සම්මා වායාම. ඒතකොට ආයතන හය තුලත් පංච උපාදානස්කන්ධයත් කෙරෙහි පිහිට උන සිහිය සම්මා සතිය. ඒ තුල හිතේ ඇතිවෙන එකඟතාවය සම්මා සමාධිය. අන්න බලන්න එකම භාවනාවක් කරගෙන යද්දී ඒ භාවනාව තුළ මුළු ආර්ය ශ්‍රාණික මාර්ගයම වැඩෙනවා. ඒ නිසා අමුතුවෙන් ආර්ය ශ්‍රාණික මාර්ගය කොහොමද වඩන්නේ කියලා යහන්න දෙයක් නැහැ. ඒ භාවනාව හරියට කරනකොට විදර්ශනා භාවනාව ඔස්සේ යනකොට ඒ තුළ මුළු ආර්ය ශ්‍රාණික මාර්ගයෙන් වැඩෙනවා. ඒ නිසා කරන්න තියෙන්නේ පංච උපාදානස්කන්ධය අනිත්‍ය වශයෙන් බැලීමමයි එතනින් තමයි පටන් ගන්න තියෙන්නේ. ඔබේ ඇස කන නාසය දිව ශරීරයේ මනස ඔබට ප්‍රකටයි පේනවා වැටහෙනවා. ඒක වයසට යනවා ජරාවටපත් වෙනවා ළිඩ හැදෙනවා කියන එකත් හොඳට පේනවා. මේක මැරී යනවා කියන එකත් හොඳට වටපිට බලපුවහම පේන්න ලැබෙනවා. මිනිස්සුන්ගේ ඇස් මතක් කෙන හැටි තුවාල හැදෙන හැටි මැරෙන හැටි ළිඩ වෙන හැටි මිනිස්සු දුක්ඛින හැටි පේනවා. එතකොට ඔය ඉරණම මටත් අත් එතකොට අපි ওই විදියට හිතුවා කියලා අපිත් මැරිලා යනවා නේද? ඉතින් මේවල ඉඳ වෙන දේවල්. ඉතින් ඔහොම තමයි මට නම් ආසාවක් නැහැ. ඔහොම කීවට අවබෝධ වෙනවද? නැහැ. අවබෝධ කරන්න නම් ඒ ආයතන හය තුල හටගන්න පංච උපාදානස්කන්ධේ බෙදාගෙන විදර්ශනා වඩන්න. විදර්ශනා වඩනකොට මුළු ආර්ය අෂ්ටාංගික මාර්ගයේ විදර්ශනා භාවනාව තුළ වැඩි ඔන්න එහෙනම් දැන් චතුරාර්ය සත්‍ය චතුරාර්ය සත්‍ය අවබෝධය කරා දියුණු කරන ආකාරයත් විදර්ශනා ඔස්සේ පෙන්නලා දුන්නා. දැන් ওই ටික හොඳට මතක තියාගන්න ඔය දේශනා ගණනාවක් කියවලවත් ඔළුවට ගන්න බැරි කරුණු ටිකක් තමයි කැටි කරලා පෙන්නලා දුන්නේ. දැන් කෙනෙකුට සෝවාන් ඵලයටපත් වෙන්න නම් ඒ කෙනා ඉස්සල්ලාම ධර්මයේ ওই විදිහට දියුණු කරගෙන යනකොට ඒ කෙනා ඉස්සල්ලාම මේ ආයතන 6 විදර්ශනා වඩන්න ඕනේ. විදර්ශනා වඩනකොට පංච උපාදානස්කන්ධයේ විදර්ශනා වඩනකොට ආයතන 6 ඔස්සේ හටගත්ත ඒ කෙනාට මුලින් අපි දැන් මේ ධර්මය අහලා බණ අහලා පොත් කියවලා අපිට සද්ධාාවක් අපි පිළිගන්නවා මේ හැ අනිත්‍යයි කියලා අපි දන්නවා. අපිට පිළිගැනීමක් විශ්වාසයක් තියෙන ඒවා අපේ ශ්‍රද්ධාව විතරයි. ඒ අපි පොත් කියවලා ඇති කරගත්ත දැනුමක් ශ්‍රද්ධාවක්. නමුත් දැන් අපි භාවනා වශයෙන් වඩනකොට අපේ ඇහැට අපි කිමිදිලා හොයනවා මේ මගේ ඇහැ කොහොමද ඇති උනේ? මේ ඇහැ හටගත්තේ නාම රූප නිසා, මේ ඇහැ පවතින්නේ මොකක් නිසාද? ගන්න ආහාර නිසා, ආහාර සමුදය රූප සමුදය කොහොමද මේ ඇහි ක්‍රියාවලිය පංච උපාදානස්කන්ධය හටගන්නේ කොහොමද නැති වෙන්නේ කොහොමද? තමන්ගේ ශරීරයට කිමිදිලා ආයතන හය ඔස්සේ හොයනවා. විදර්ශනා වඩනවා. අන්න එහෙම අනිත්‍ය වශයෙන් තමන්ගේ ආයතන හයත් පංච උපාදානස්කන්ධයත් ගැන හොඳට නුවණින් විමසගෙන විමසගෙන යනකොට අනිත්‍යයි කියලා තමන්ටම ටික ටික ටික ටික ප්‍රඥාවෙන් වැටහෙන්න පටන් ගන්නවා. ඉස්සරලාම පිහිටන්නේ ප්‍රඥා ඉන්ද්‍රිය. සද්ධා ඉන්ද්‍රියවත්, වීර්ය ඉන්ද්‍රියවත්, සති ඉන්ද්‍රියවත් නෙමෙයි. ඉන්ද්‍රියක් හැටියට ඉස්සල්ලාම පිළිතන්නේ ප්‍රඥාව. විදර්ශනාව ඔස්සේමයි අවබෝධයකට එන්න තියෙන්නේ. ඉස්සල්ලාම ඒ කෙනාට ලොකු සද්ධාාවක් ඇති වෙන්නේ අනිත්‍ය වැටහෙනකොට. එතකොට ඉස්සල්ලා අනිත්‍යයි කියලා තමන් තුලින් විදර්ශනා වඩනකොට ටිකෙන් ටික ප්‍රඥාවෙන් වැටහෙන්න පටන් ගන්නවා. ඒ වැටහීම තමයි ප්‍රඥා ඉන්ද්‍රිය බවට පත් ඒ ප්‍රඥා ඉන්ද්‍රිය Taman තුල පිහිටනකොට සද්ධාාවක් ඇති වෙනවා. ඒ සද්ධාව අපි පොත්පත් කියෝලා බුදුන් ඇඳලා ඇති කරගන්න සද්ධාාවක් නෙමෙයි. සද්ධාාවක් ඇති වෙනවා. ඉස්සර මම මේ ඇහැ අනිත්‍යයි කියන එක පිළිගත්තා විතරයි. දැන් මම මගේ තුලින්ම ප්‍රඥාවෙන් මේක අනිත්‍යයි කියන එක දකිනවා මේ ධර්මයේ කොයිතරම් සත්‍යයක්ද කියලා අවබෝධයෙන්ම ඉන්ද්‍රියක් හැටියට සද්ධාාවක් පිහිටනවා. අන්නේ සද්ධාව තමයි සද්ධා ඉන්ද්‍රිය බවට පත් වෙන්නේ. ඒතොර අනිත්‍ය ස්වභාවය Taman තුලින්ම වැටහෙනකොට එයාට වීරියක් ඇති වෙනවා මේක මේ විදිහටමයි දිනු කරන්න තියෙන්නේ. තවදුරටත් අනිත්‍ය වශයෙන්ම බලලයි මට මේක කරගන්න තියෙන්නේ කියලා. ධර්මය අවබෝධ කර ගැනීම පිණිස වීර්යය ගෙම්ම එනවා යාට. ඒක තමයි විරිය ඉන්ද්‍රිය බවට පත් එතකොට ආයතන 6 තුලත් පංච උපාදානස්කන්ධය තුලත් එයා සිහිය පිහිටවලයි මේ අනිත්‍ය වශයෙන් වඩන්නේ. ඒක තමයි සති ඉන්ද්‍රිය බවට පත් වෙන්නේ. සිහිය ඉන්ද්‍රියක් බවට තමන් තුළම පිහිටන තමන්ගේ ආයතන 6 තුල පංච උපාදානස්කන්ධය තුල පිහිටලා හිත පිහිටවල අනිත්‍ය වශයෙන් වඩනකොට ප්‍රඥාවෙන් වැටහෙනවා කියන්නේ ඒ තුල සතිය සිහිය වැඩිලා. අන්නේ මට්ටමට දියුණු වෙනකොට තමයි සිහි මුලා නොවන මට්ටමට සති ඉන්ද්‍රිය තමන් තුළ වර්ධනය වෙන්නේ. ඔය විදිහට වඩ아가ගෙන යනකොට හිතේ යම් සමාධියක් එකඟතාවයක් ආවොත් ඒ තමයි සමාධි ඉන්ද්‍රිය. එතකොට ওই විදිහට ප්‍රඥාවෙන් වැටහෙනකොට දැන් තව ඉන්ද්‍රිය කීයක් ප්‍රඥාව මුල් කරගෙන හැදිලාද වටේට? තව හතරක් හැදිලා. එතකොට ඔක්කොම පහයි. සද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා කියන පංච ඉන්ද්‍රිය Taman තුල සියුම්ම පිහිටන්නේ ওই විදිහට. මේක තියෙනවා සංයුක්ත නිකායේ සෝතාපට්ටි සංයුක්තයේ මල්ලක කියන සූත්‍රය. බුදුරජාණන් වහන්සේ උපමාවකට පෙන්නනවා කැණි මඩල දැකලා තියෙනවද? අර තනි කැණි මඩල අර ගෙඩිය වගේ එකට වටේ පරාල මුදුන් ලීයක් නැතුව පරාල විද්දලා තියෙන. එතකොට කැණි මඩල පිහිටියට පස්සේ කියනවා ඉතුරු පරාල ටික පිහිටන්න. බුදුරජාණන් වහන්සේ වදාලා අන්නේ කැණි මඩල වගේ කියන ප්‍රඥා ඉන්ද්‍රිය. ප්‍රඥා ඉන්ද්‍රිය පිහිටියට පස්සේ කියනවා සද්ධා විරිය සති සමාධි කියන ඉතුරු ඉන්ද්‍රිය ධර්ම බද්ධ වෙලා එකට පිහිටන. එහෙනම් ප්‍රඥාව මුල් කරගෙනමයි ආකාරවතී සද්ධාවකට යන්න තියෙන්නේ. ඒ නිසා සියුම් ඔය ඉන්ද්‍රිය ධර්ම පහ Taman තුල ඇති වෙනකොට Taman දැන් හිත දියුණු කරගෙන යන කෙනා අනිත්‍ය වශයෙන් ප්‍රඥාවෙන් වැටහෙනකොට එයා දන්නවා මහතුල මේ විදිහට ඉන්ද්‍රිය ධර්ම දැන් වැඩිලා කියලා. එතකොට සතිය දියුණු වෙලා සති ඉන්ද්‍රිය ඇති වෙලා ඒ විදිහට දියුණු වෙනකොට ඒ කෙනා මුල්ම අවස්ථාවේ දියුණු වෙනකොට සද්ධානුසාරී ධම්මානුසාරී කියන මට්ටම් වලටපත් වෙන්න ආසන්නපත් වෙලා සෝවාන් මට්ටමට ආසන්න මට්ටම. එතකොට ඔය සද්ධානුසාරී ධම්මානුසාරී කියන්නේ සෝවාන් මාර්ගේ. මේ කියන්නේ අපි නිකන් තෙරුවන් සරණ ගිහිල්ලා මං සෝතාපන්න වෙන්න ඕනේ කියනකොට කෙනෙක් හිතන්න පුළුවන් මං දැන් සෝවාන් මාර්ගයේ තමයි ඉන්නේ කියලා. ඒ සෝවාන් වෙන්න ආසාව තියෙනවනේ. ඒකට මාර්ගයට ඇවිල්ලාද? නෑ තාම අපි එළියේ ඉන්නේ. සෝවාන් මාර්ගයට ඇතුල් වෙන්නේ අර ඉන්ද්‍රිය ධර්ම පහත් එක්ක. ප්‍රඥා ඉන්ද්‍රියෙන් අනිත්‍ය වැටහෙනකොටයි සද්ධා විරිය සති සමාධි කියන ඉන්ද්‍රිය ධර්මත් එක්ක සද්ධානුසාරී මට්ටමටපත් වෙන්නේ. ඒ නිසායි බුදුරජාණන් වහන්සේ සංයුක්ත නිකාය ඔක්කාන්ති කියලා සංයුක්තයක් තියෙනවා සූත්‍ර දේශනා 20ක් තියෙනවා. ඒ 20 බුදුරජාණන් වහන්සේ එකම කාරණයක් නැවත නැවත පෙන්නලා පැහැදිලි කරනවා මහණෙනි යමෙක් සෝ මේ සද්ධානුසාරී වුණා නම් ධම්මානුසාරී වුණා නම් ඒ කිනා සෝතාපන්න ඵලයට පත් නොවි මරණයට පත් වෙනවා කියන කාරණේ සිද්ධ නොවන දෙයක් කියන අභෞයයි කියන. ඒ කියන්නේ අනිවාර්යෙන් කෙනෙක් සද්ධානුසාරී ධම්මානුසාරී මට්ටමට ඉන්ද්‍රිය ධර්ම වැඩුණා නම් අනිවාර්යෙන් මරණ මංචකේ හරි සෝවාන් ඵලයට පත් වෙලාම ඊළඟ තැන උපදී. ඒකට හේතුව සෝවාන් ඵලයට ඔන්න මෙන්න වගේ ආසන්නම අවස්ථාවක් තමයි මේ සද්ධානුසාරී ධම්මානුසාරී කියන්නේ. ඒ නිසා දැන් අපි හැම කෙනෙක්ම මහන්සි ගන්න මොකටද? ධර්මය අවබෝධ කරගන්න. ඒතකොට අපේ පළවෙනි ඉලක්කය තියෙන්නේ සෝවාන් ඵලේ කරා යාම. සෝවාන් ඵලේ කරා යනවා නම් අපි ඉස්සෙල්ලා සෝවාන් වෙන්න අවශ්‍ය කරුණු ටික තමයි ගොනු කරගන්න ඕනේ. රහත් වෙන්නේ කොහොමද? නිරෝධ සමාපත්තියට සමවදින්නේ කොහොමද? ඒවා අහලා හරියනවද? ඉස්සෙල්ලා අපි ගොඩනගන්න ඕනේ මොනවද? සෝතාපට්ඨියංග. සෝවාන් වෙන්නේ කොහොමද? සෝතාපන්න ඵලයටපත් වෙන්න මොන විදිහටද යන්න ඕනේ? මේ ධර්මයේ හරියට බුදුරජාණන් වහන්සේ පෙන්නනවා. පහාරාද කියලා තියෙනවා. අංගුත්තර නිකාය දේශනා පෙන්නනවා මේ බුද්ධ ශාසනය හරියට මහා සාගරයට බහිනවා වගේ කිය බුද්ධ ශාසනයට බහින්න තියෙනවා. සාගරයේ ටිකෙන් ටික තමයි ගැඹුර කරා යන්නේ ටිකෙන් ටික පිළිවෙලට ගැඹුරට යන්නේ මගේ බුද්ධ ශාසනයත් ඒ වගේ කියන්නේ අනුපුබ්බ සික්ඛා අනුපුබ්බ කිරියා අනුපුබ්බ ප්‍රතිපදා ටිකෙන් ටික තමයි පියවරෙන් පියවර තමයි ගැඹුරින් ගැඹුරට ධර්ම අවබෝධය කරා යන්නේ පටන් ගන්නකොටම නිවන් දකින්නේ ටික ටික යන්නේ ඉස්සෙල්ලා සද්ධානුසාරී වෙනවා ධම්මානුසාරී මට්ටමටපත් වෙච්ච කෙනා සෝවාන් වෙනවා ඊට පස්සේ යා සකදාගාමී වෙන්න ඉතුරු ගුණ ධර්ම දිනු කරනකොට සකදාගාමී මාර්ගය වැඩිගෙන යනකොට සකදාගාමී ඵලයටපත් වෙනවා ඊළඟට ඒ අනාගාමී වෙන්න අවශ්‍ය ගුණ ධර්ම ටික ධර්මාවබෝධයට අවශ්‍ය විදිහට ඒවා දිනු කරනවා සීල සමාධි ප්‍රඥා වඩනවා. අනාගාමී මාර්ගයේ වැඩි කියන කියන අනාගාමී ඵලයටපත් වෙනවා. එතනින් පස්සේ අනාගාමී වෙච්ච කෙනා තමයි රහත් වෙන්න මහන්සි ගන්න. අරහත්ත්වයට අවශ්‍ය වෙන විදිහට ඊතුරු සංයෝජන ප්‍රහාණය කරන්න මහන්සි ගන්න. ඒ නිසා ඉස්සෙල්ලා අපි අපිට අවශ්‍ය ටික මොකද්ද කියලා තේරුම් අරගෙන ඒ ඔස්සේම අපි දිනු කරන්න දක්ෂ වෙන්න ඕනේ. ඒ නිසා ඔය කියපු කරුණු ටික හොඳට කැටි කරලා ගන්න. මේ ටිකම හරියට ඔළුවට දාගත්තා නම් කෙනෙකුට සෝතාපන්න තත්ත්වේ කරාම ධර්මඥානෙ ගොඩනගාගෙන විදර්ශනා ඔස්සේම ධර්ම අවබෝධයට යන්න ওই ටික ප්‍රමාණවත්. ඒ නිසා මේ ජීවිතේම අඩුම තරමේ මම කොහොම හරි සෝවාන් ඵලයටපත් වෙනවා කියන අදිෂ්ඨානෙ හිතේ තියාගෙන මහන්සි ගන්න. අපට ඉලක්කයක් තියෙන්න ඕන දැන් කෙනෙක් ඉගෙන ගන්න කෙනෙක් ඉලක්ක ගන්න මම වෛද්‍යවරයෙක් වෙන්න. මම ඉංජිනේරුවෙක් වෙනවා කියලා එයා පොඩි කාලේ ඉඳන් ඉගෙන ගන්න. එතකොට ඊට අවශ්‍ය දේවල් එයා ඉගෙන ගන්නවා විභාග කරනවා ටික ටික ටික ටික ඉලක්කයට යනවා. ඒ වගේ අපේ ජීවිතය තුළ බෞද්ධයෙක් හැටියට ඔබට ඉලක්කයක් තියෙන්න ඕන. ඔන්න බලන්න බුදුරජාණන් වහන්සේ කොයිතරම් ගිහි ශ්‍රාවකයන්ට ජීවිතයේ ධර්මාවබෝධයේ ඉලක්ක පෙන්වලා දෙනවාද කියලා බුදුරජාණන් වහන්සේ පෙන්නනවා සංයුක්ත නිකායේ තියෙනවා ඒක දීතු කියලා සූත්‍රයක්. එකම දුවක් ඉන්න අම්මා කෙනෙක් තමන්ගේ දුවට කියලාවත් දෙනවා කියනවා. දුවේකට ඉලක්කයක් පෙන්නලා දෙනවා. බුදුරජාණන් වහන්සේ වදාලා අම්මා කෙනෙක් තමන්ට ඉන්නේ දුවෙක් නම් ඒ දුවට පුංචි කාලේ ඉඳන් කියන්න කියනවා මගේ දුව ඔයා කුච්චුත්තරා වගේ කෙනෙක් වෙන්න මහන්සි ගන්න ඕනේ. වේලු කණ්ඨකී නන්ද මාතා වගේ කෙනෙක් වෙන්න ඔයා මහන්සි ගන්න කියලා දුවට ඉලක්ක දෙකක් පෙන්වන්න කියන දුවේකට. කුජුත්තරාවයි වේලු කණ්ඨකී නන්ද මාතාවයි කියන්නේ ගිහි ජීවිතයේ තුලම ඉඳගෙන අනාගාමී ඵලයටම ධර්මයේ වඩපු දෙන්නේ. එතකොට අන්න බුදුරජාණන් වහන්සේ පෙන්වන ඉලක්ක දෙක ගිහි ශා วก ීට. දෙමව්පියන්ට ඉන්නේ පුතෙක් නම් බුදුරජාණන් වහන්සේ පෙන්නනවා තාත්තා කෙනෙක් හරි අම්මා කෙනෙක් හරි තමන්ගේ පුතාට කියන්න කියන මගේ පුතේ ඔයා චිත්ත ගෘහපති වගේ වෙන්න මහන්සි ගන්න ඕනේ. හත්තාලෝක පුත්ත සිටුතුමා වගේ වෙන්න මහන්සි ගන්න ඕනේ. ඒ දෙන්නම ගිහි ජීවිතයේ තුලම අනාගාමී ඵලයට දියුණු කරපු දෙන්නේ. අන්න බුදුරජාණන් වහන්සේ කිලක් ගිහි ශ්‍රාවකයන්ට පැවිදි ස්වාමින් වහන්සේලාට හිතන්න කියනවා මම සාරිපුත්ත මහරහතන් වහන්සේ වගේ දියුණු කරගන්න. මුගලන් මහරහතන් වහන්සේ වගේ වෙනවා කියලා සැරියුත් මුගලන් දෙනම ඉලක්ක කරගෙන ජීවිතේ දියුණු කරන්න කියලා. එතකොට ඒ විදිහට බුදුරජාණන් වහන්සේ දිහි ශ්‍රාවකයන්ට ඉලක්කයක් පෙන්නනවා. ඒ නිසා ඔබට ඔබේ ජීවිතය තුළ ඉලක්කයක් තියෙන්න ඕනේ. මගේ ජීවිතය තුළ මම ආර්ථික අතින් මේ විදිහට දියුණු වෙනවා කියලා. දැන් අපිට එහෙම ඉලක්ක තියෙන උන්ට ආර්ථික පැත්තෙන් දියුණු වෙනවා. අපිට ඉලක්කයක් තියෙනවා. දැන් ඔබට ඉලක්කයක් තියෙනවා මම මේ විදිහට ගියක් ගොඩ නගා ගන්නවා. මම දැන් මේ විදිහට මගේ රස්සාවක මම මෙච්චර ඉහළ මට්ටමකට ආවා. මම තව එක්ක මේ විදිහට විභාග කරනවා. මේ විදිහට තව ඉහළට යනවා. ඊළඟට මම මේ වගේ ගයක් හදාගන්න ඕනේ මට මේ වගේ වාහනයක් කරන්න මම මේ වගේ ගිහි ජීවිතය තුළ යම් ආර්ථික මට්ටමක් ගොඩනගා ගන්නවා කියලා ලෞකික ඉලක්ක අපිට තියෙනවා. ගිහි ශ්‍රාවකයන් හැටියට ඔබට තියෙනවා. එතකොට ඒ ඉලක්කේ කරා ඔබ යනවා වගේම ආධ්‍යාත්මික ඉලක්කයක් ඔබ ජීවිතය තුළ තියාගන්න. මම මගේ ජීවිතය තුළ මම කොහොම හරි වීරියෙන් ධර්මය අවබෝධ කරලා අඳුම තරමින් සෝවාන් වෙන්නවත් මහන්සි ගන්නවා කියන ඉලක්ක තියාගන්න. අන්නේ ඉලක්කේ තියාගෙන ධර්මයේ දියුණු කරොත් ඔබට අඩු ගානේ යම් ඉහළ ධර්ම අඩුම තරමේ සෝවාන් ඵලයට ආසන්න මට්ටමකටවත් දියුණු කරගෙන අඩුම තරමේ සෝවාන් ඵලයකටවත් පත් වෙන්න ලැබෙයි. බැරි දෙයක් නෙමෙයි මේක පුළුවන්. බුදුරජාන් වහන්සේ කාලේ කොයිතරම් ගිහි ශ්‍රාවකයෝ කියලා ධර්මය අවබෝධ කරගත්තා. මාර්ගඵලලාභී විශාල වශයෙන් හිටිය ගිහි ජීවිතය තුළ ධර්මයේ දියුණු කරගත්තා. පුළුවන් අපිට අවශ්‍ය වෙන අපේ ජීවිතය තුළ ඒ ඉලක්කේ නැති එකයි තියෙන්නේ. ඉලක්කයක් තියෙනවා නම් අපි ඒ කරා යනවා. අපිට ඉලක්කයක් නැහැ. අපිට නිකන් ඉඳලා හිටලා බණක් අහනකොට අපිට හිතෙනවා ඇත්ත නේද මේ කරුණාන් පස්සේ මොකක් වෙයිද කියලා නිකන් ඒ වෙලාවට හිතෙනවා. දැන් අපාය ගැන ටිකක් වැඩිපුර අහපුවාම මරණය ගැන ටිකක් කියපුවාම අම්බෝ කියලා නිකන් එකපාරට ඒ වෙලාවට බය ඇති වෙනවා. නමුත් එළියට බහැලා පොඩ්ඩක් ආයි පරවුමක් ගිහිල්ලා පහුදා වෙලට ගිහිල්ලා ඇවිල්ලා ඊට පස්සේ ආයි ඊළඟ ඉරිදාට තමයි මතක් වෙන්නේ. අපාය බය හිතේ. ඒ නිසා තමන් තමන්ගේ ජීවිතය තුළ හැමදාම දවස ගානේ පුනරාවර්තනය කරලා බලන්න අද දවසේ මගේ ජීවිතය තුළ මම කොයි විදිහටද සද්ධාව දිනු කරගත්තේ සීලය දිනු කරගත්තේ අද දවසේ මම ධර්මඥානෙ දිනු කරේ කොහොමද අද දවසේ මම බණ භාවනාවක් කරා. එතකොට දවස ගානේ තමන් තමන්ගේ යහපත වෙනුවෙන් ධර්මාවබෝධය වෙනුවෙන් දවසේ පැයක් දෙකක් හරි වෙන් කරලා පැය 24 අඩු ගානේ පැය 23ක්ම හම්බ කරන්න මහන්සි ගන්නවා නම් ජීවත් වෙන්න පැය දෙකක් වෙන් කරන්න නිවන කරා යන්න ධර්මී කරා යන්න මාර්ගඵලයක් කරා යන්න ඔබට ඊට පස්සේ අරවා ඔක්කොම දාලා යනවා මතකයි මම පළවෙනි දේශනාවේ පෙන්නන පළවෙනි බිරිඳක් දාලා යන්න වෙනවා දෙවෙනි බිරිඳ ඉන්නෙත් වල ළඟට විතරයි. තුන්වෙනි බිරිඳ තමන් රැස් කරගත්ත කුසල අකුසල කර්ම ටික තමයි පරලෝකෙ නියන්න වෙන්නේ. ඒ නිසා අර පළවෙනි බිරිඳටත් දෙවෙනි බිරිඳටත් සලකන්න ජීවිතේ මහන්සි ගන්නවා වගේම තුන්වෙනි බිරිඳටත් සැලකුවොත් තමන් පරලෝ යනකොට තමන්ට ධර්මයේ දියුණු කරපු ධර්මාවබෝධයකින් යුතු ඉහළ චිත්ත දියුණුවක් ලබාගත්ත කෙනෙක් හැටියට මරණය ඉදිරියේ අසරණ නොවි බොහොම ඕනම වෙලාවක මම දැන් මරුණා සුගතියේ කියන විශ්වාසයෙන් ජීවත් වෙන්න පුළුවන්. ඒ නිසා හැම කෙනෙක්ම දැඩි අදිෂ්ඨානයක් ඇති කරගන්න මගේ ජීවිතයත් දවසින් දවස මොහොතින් මොහොත ශනේන් ශනේ මරණේ කරා ලං වෙනවා. මරණේ නැමැති අනතුර ඉදිරියේ මම අප්‍රමාදීව උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයම අවබෝධ කරගෙන මේ පංච උපාදානස්කන්ධයම ආයතන හය තුල හටගන්න පංච උපාදානස්කන්ධයම අනිත්‍ය වශයෙන් විමසලා ආර්ය අෂ්ටාංගික මාර්ගයේ දියුණු කරගෙන මේ ජීවිතේදීම ධර්මාවබෝධයම ලබා ගන්න මහන්සි ගන්නවා කියලා අදිෂ්ඨානය ඇති කරගන්න. දැන් ඔබට මේ දේශනාව ඇසුරේ මොනවද තියෙන ප්‍රශ්න? ගැටලු අද දේශනාව ටිකක් ගැඹුරුයි වගේ අමාරුයි වගේ. ආයි පාරක් මේ දේශනාව අරගෙන අහන්න නැවත නැවත අහන්න. පටි අරගෙන අහන්න. එතකොට තමයි හොඳට තේරෙන්නේ. දෙතුන් පාරමේ 10 15 සතාවක් හරි අහලා අහලා හොඳට ඒ ටික තීරුම් අරගෙන ඒක ඔළුවට අරගෙන මහස්සි ගන්න. එහෙම නැත්නම් අපි හතර වටේම ඉගෙන ගන්න කියන්නේ පරිසම්පාදිකන උන පොතක් කියලා ඒක ඉගෙන ගන්න. ආයතනය ගැන තව පොතක් කියලා ඒක ඉගෙන ගන්න. සතිපට්ඨාන පොත කියවලා මේ පැත්තෙන් ඉගෙන ගන්න. බොජ්ජංග ගැන තව දේශනාවක් අහනවා. එතකොට තව මොකක් හරි සමතී ගැන තව තැනක් කියවලා. එතකොට මේ ඔක්කොම ගොඩක් දාගන්නවා. නමුත් මේක සාරාංශ කරලා කොතනින්ද මම පටන් ගන්න ඕනේ කොතනින් පටන්ගෙන යනකොට මේ ඔක්කොම එකට වැඩිගෙන යන්නේ කියලා දන්නේ. ඒ නිසා අපි මේ දිනු කරගන්න අපි රැස් කරගන්න ධර්මඥානෙ ඔක්කොම අපිට කැටි කරලා දියුණු කරගෙන අපේ ජීවිතය තුළ ගොඩනගා ගන්න නම් ওই විදිහට තමයි චතුරාර්ය සත්‍ය අවබෝධය කරා යන්න තියෙන්නේ. බලන්න මේ ප්‍රශ්න බලන්න. බලමු මොනවද ඔහාන්ති. අවුලේ ඒ සතියේ දේශනාවක් කියලා සීලේ පරිත්‍යාග දෝෂ පංචකපන්න ස්වභාවයෙන් කියලා. ඔව්. අද කියන සතර දුක්ඛ ඥානේ අන්තිමයෙන් පටන් ගන්න ධර්මානුස්සනාව කියලා. සීලේ පතිට්ඨාය නරෝ සපඤ්ඤු චිත්තම් පඤ්ඤංච භාවය. ආතාපි නිපකෝ බික්කු කෝ සෝයිමං විජිතේ ජටන්ති. එතකොට සීලේක පිහිටලා සිතයි ප්‍රඥාවයි දෙකම වඩන්න ඕන කියන. සීලේක පිහිටලා චිත්තම් පඤ්ඤාංච භාවය. සිතත් වඩන්න ඕන ප්‍රඥාව. සිත කියන්නේ මොකද්ද? සමතේ. ප්‍රඥාව කියන්නේ විදර්ශනා. එතකොට සමතය විදර්ශනාවේ දෙකම වඩනවා. එතකොට සීලේක පිළිట్లా සමතය විදර්ශනා දෙකම වඩනවා. එතකොට ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වැඩෙනකොට මම කිව්වා බේබත් එක්ක ওই ධර්මයේ දියුණු කරනවද? නැහැ. වචනේ සංවරයක් නැති මිනිස්සෙක් ධර්මයේ දියුණු කරනවද? නැහැ. එතකොට වචනේ සංවරයක් තියෙනවනේ. අනිවාර්යයෙන් සිල්වත් කෙනෙක් විතරයි භාවනා කරන්නේ. එතකොට සිල්වත් කෙනෙක් මම පෙන්වන අනිත්‍ය භාවනාව ඔස්සේ යන හැටි විදර්ශනා පූර්වාංගම සමතේ කෙනෙකුට පුළුවන් විදර්ශනාව දියුණු කරලා විදර්ශනාව ඔස්සේ සමතයත් වඩ아가න ධර්ම අවබෝධයට යන්න. එතකොට ඒක කියනවා විදර්ශනා පූර්වාංගම සමතේ. කෙනෙකුට පුළුවන් සමතේ වඩලා සමාධිය දියුණු කරලා සමාධිය තුළ පංච උපාදානස්කන්ධය දියුණු කරලා විදර්ශනාවට යන්න. ඒකට කියන්නේ මොකද්ද? සමත පූර්වාංග විදර්ශනා. සමතෙන් සමාධිය දියුණු කළ විදර්ශනාවට හැරෙනවා. හැබැයි සමත විදර්ශනා දෙකම වඩන්නේ කවුද? සිල්වත් කෙනා. එතකොට සිල්වත් කෙනා තමයි සීලයක පිළිපදලා තමයි සමතේ දියුණු කළ විදර්ශනා වඩන්නේ. එතකොට සීල සමාධි ප්‍රඥා තුන වැඩේ. කෙනෙක් සීලයක පිළිපදලා තමයි විදර්ශනාව ඔස්සේම ආයතන අනිත්‍ය වශයෙන්ම විමසනකොට ඒ තුල සමාධියත් ඇති කරගෙනම විදර්ශ අවබෝධයටත් යන්නේ. එතකොට ඒ තුල සීල සමාධි ප්‍රඥා තුන වැඩේ. එතකොට සීලේ පතිට්ඨාය නරෝ සපඤ්ඤෝ කියන සීලේක පිළිහිටලා ප්‍රඥාවන්ත කියන චිත්තම් පඤ්ඤාච්ච භාවය. හිතයි ප්‍රඥාවයි දෙකම වඩනවා. එතකොට සීලේක පිළිහිටලා ප්‍රඥාවයි සමාධිය දෙකම වඩනවා. එතකොට සම්පූර්ණ සීල සමාධි ප්‍රඥාව වැඩෙනවා. අද පෙන්නලා දුන්නේ මොකද්ද? අද පෙන්නන චතුරාර්ය සත්‍ය සම්පූර්ණම පංච උපාදානස්කන්ධය ආයතන හය අරගෙන ආයතන 6 ඔස්සේ විදර්ශනා පැත්තෙන් යන හැටි විදර්ශනා පූර්වාංගම සමතය. එතකොට ඒ තුලත් සීල, සමාධි, ප්‍රඥා කියන තුන වැඩේ. දැන් තේරුණාද? ලෝකෝත්තර පැත්තට. මේකට කියවන්න මේක තියෙනවා මජ්ක්‍ධිම නිකායේ මජ්ක්‍ධිම නිකායේ දේශනාවක් තියෙනවා ආර්ය අෂ්ටායික මාර්ගයේ ලෝකෝත්තර හැටියටත් වඩන්න පුළුවන් ලෞකික හැටියටත් වඩන්න පුළුවන්. ඒක මජ්ක්‍ධිම නිකායේ තියෙනවා. එතකොට සම්මාදිට්ඨියම ලෞකික සම්මාදිට්ඨියක් විස්තර කරන එක පැත්තකින්. චත්තාරී සාකාර වශයෙන් වඩන්න පුළුවන්. ලෞකික සම්මාදිට්ඨිය තමයි අපි කියන්නේ දසවස්තුක සම්මාදිට්ඨිය කියලා. ඒක සාමාන්‍ය මට්ටමේක. පින්පව් ගැන තියෙන අවබෝධය, කර්ම කර්මඵල විශ්වාසය, දෙමව්පියන්ට සැලකුවාම විපාක තියෙනවා අම්මන්ට සැලකීම පියාට සැලකීම ඕපපාතික සත්‍යයන් ඉන්නවා හිත දියුණු කරගත්තා ඉන්නවා කියලා ඇති වෙන අවබෝධය. ඒක චතුරාර්ය සත්‍ය ආර්ය අෂ්ටාංග මාර්ගයේ සම්මාදිට්ඨිය නෙමෙයි. ඒ තියෙන සාමාන්‍ය කර්ම කර්මඵල විශ්වාසෙ පින්පව් අදා ගැනීම සම්මාදිට්ඨිය. ඒකෙ පිහිටපු කෙනා අනිත්‍ය වශයෙන් වඩනකොට චතුරාර්ය සත්‍ය ගැන සම්මාදිට්ඨියක් ඇති ඒක තමයි ලෝකෝත්තර සම්මාදිට්ඨිය. එතකොට ඔය විදිහට සම්මාදිට්ඨියම ලෞකික වැටීරත් වැඩෙනවා ලෝකෝත්තර හැටියටත් වැඩෙනවා. ලෞකික වශයෙන් අපි අවිහිංසා සංකප්ප, අව්‍යාපාද සංකප්ප, කාමයන් ගැන හිතන්නේ නැතුව, ව්‍යාපාදේ තරහව ගැන හිතන්නේ නැතුව, මේක මරන්න ඕනේ, කොටන්න ඕනේ කියලා ඒ වගේ විහිංසා සිතුවිලි නැතුව අපි සාමාන්‍ය මෛත්‍රී සහගත සිතුවිලි ඇති කරගෙන ඉන්නවා. ඒක ලෞකික වශයෙන් වැඩෙන පින වැඩෙන්නේ එතකොට. ලෞකික සම්මා සංකල්පය. පින රැස් වෙනවා. යහපත් දෙයක්. නමුත් අනිත්‍ය වශයෙන් වඩනවා. ඇහැ අනිත්‍යයි, කන අනිත්‍යයි කියලා ඒ විදිහට සිහි කරනකොට ඒ සම්මා සංකප්පය ධර්මාවබෝධයට නිවනට නැඹුරු වෙන ලෝකෝත්තර සම්මා සංකල්පය. එතකොට මේ විදිහට ආර්ය ශ්‍රායක මාර්ගයේම ලෞකික වශයෙන් උතරන්න පුළුවන් ලෝකෝත්තර වශයෙන් උතරන්න පුළුවන්. දැන් අපි ඉස්සෙල්ලා වඩාගෙන යද්දී අපිට ලෝකෝත්තර පැත්ත මාර්ගයට පැමිණිලා නැති නිසා අපි අනිත්‍ය වශයෙන් සිහි කරනවා. නමුත් අපි මාර්ගයට පැමිණෙන උත්සාහය පිළිදෙනවා. නමුත් තාම අර සම්මා දිට්ඨිය තුර සත්‍ය ඥානය ඇති වෙලා එයා සෝවාන් මට්ටමට එන තෙක්ම මාර්ගයට ඇවිල්ලා නැහැ. ඒ නිසා අපි මේ මාර්ගයට අවශ්‍ය ගුණධර්ම ටික අපි ඊට කලින් පිට ඉඳන්ම අපි උත්සාහ කරනවා ඒව රැකගෙන. ඒ කියන්නේ ආදී වෂ්ටමක සීලිය කලින් ඉඳන්ම සමාදන් වෙලා උත්සාහ කරන්නේ. දැන් ආජීව අෂ්ටමක සීලයක් ගන්න ඕනේ අපි. ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තියෙන සීලස්කන්ධය සමාදන් වෙන්න. අපි උත්සාහ කරන කලින් ඉඳන් මේ සීල් සමාදන් වෙලා ආජීවී පිරිසිදු කරගෙන අනිත්‍ය වශයෙන්ුත් වඩමින් සමාධියත් වඩනවා. වීර්යයත් තියෙන සතර සතිපට්ඨානෙත් වඩනවා. එතකොට අපිට බැලුව බැලුවට පේන්නේ අපි අර ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ටික ටික බඩනවානේ. එහෙම හිතෙන්නේ නැද්ද? අපි චතුරාර්ය සත්‍යත් අනිත්‍යයි කියලා හිතනවා. අපි මේක අනිත්‍ය වශයෙන් සිහි කරනවා. ඊළඟට අපිට වීරියක් තියෙනවා. මොකද නැති වීරියක් තියෙනවා. එතකොට අපි සතර සතිපට්ඨානෙත් අපි සීහ පිහිටවන. කෙනෙක් කියනවා සමාධියකුත් තියෙනවා. ඉතින් මට මේ ඔක්කොම තියෙනවනේ මම සීලය සම්පූර්ණ කරනවා මම මේ විදිහට අනිත්‍ය වශයෙන් මට සමාධියක් තියෙනවා වීර්යයක් තියෙනවා අර ආර්ය ශ්‍රායක මාර්ගයේ අංග ටික මට තියෙනවනේ කියලා. ඒක අපි මේ විදිහට වැඩුවට මාර්ගාංගයක් හැටියට නෙමෙයි මේ වැඩේ. අපි ඒකට අවශ්‍ය ගුණ ධර්ම දියුණු කරනවා. නමුත් මාර්ගයට පැමිණිච්ච කෙනා සෝවාන් වෙච්ච කෙනා තමයි එතන ඉඳන් මාර්ගාංගයක් හැටියට දියුණු කරන්නේ. මාර්ගාංගයක් හැටියට දියුණු කරනකොටයි කෘත්‍ය වෙලෙන්නේ. ওই බණපටි හොඳට අහන්න. හොඳට අහලා අහලම ඒක මතු කරගන්න. සතර සතිපට්ඨානයේ තුල හොඳට ඉගෙන සතර සතිපට්ඨාන වඩනකොට ඉස්සරලාම ওই හතරම එකට වැඩෙනවා. මම කියලා දුන්න භාවනා වැඩසටහන එකම භාවනාව තුළ සතර සතිපට්ඨානෙ වැඩෙන හැටි. දැන් අපි භාවනා කරන්න ඉඳගෙන ආනාපාන සතිය වඩනවා. ආනාපාන සතිය අයිති මොකේද? කායනුපස්සන. ආනාපාන සතිය වඩනකොට හිත විසිරෙනවා. එතකොට හොඳ සීනුවණින් මගේ හිත අරමුණකට විසිරුණා කියලා දැනගන්නවා. වික්කිත්තං වා චිත්තං වික්කිත්ත චිත්තති පජානාති. ඒ මොකක්ද? චිත්තානුපස්සනාව. ඒ තුල හිතේ ඇති වෙන වෙනස්කම් වේදනාවන් ගැන ආනාපාන සතිය තුලදී වැටහෙනවා. වේදනානුපස්සනාව. ආනාපාන සතිය වඩනකොට හිත නිදිමතට අලසකමට යනකොට වීර්යයෙන් අහපව ගන්නවා ධම්මානුපස්සනාව. පංච නීවරණ කොටස. ආනාපාන සතිය තුනම් පංච උපාදාන ස්කන්ධය බෙදාගෙන විදර්ශනා වඩන. එතකොට ධම්මානුපස්සනාව. එතකොට එකම භාවනාවක් තුල කායනුපස්සනාවේ පටන් ගත්තට මුළු සතර සතිපට්ඨානෙ වැඩිගෙන යනවා. ඒ නිසා ඉස්සෙල්ලා මුළු ධර්මීය හොඳට ඉගෙනගෙන ධර්මඥානයක් ඇති කරගන්න. ධර්මඥානයක් ඇති කරගත්තාම අපිට ධර්මීය ගැන ප්‍රශ්න ගැටලු සැක මතුවෙන්නේ නැහැ. එහෙනම් අද දවසේ ධර්මයේ ශ්‍රවණය කරලා රැස් කරගත්ත සියලුම පුණ්‍ය ධර්මයන් පින් කැමති සියලු දෙවියන්ට අනුමෝදන් කරමු. දෙවියෝ මේ පින් දැක බලා අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ දිව්‍ය ආශිර්වාද වර්ධනය කරගෙන සියලු දෙවියෝ සංසාර දුකින් අත මිදේවා කියලා සාදුත දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ආකාසට්ටා චුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා ආකාසට්ටා චුම්මට්ටා දේවානාගා මෛත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරන් රක්ඛන්තු දේශනං ආකාසට්ටා චුම්මට්ටා දේවානාගා මෛත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරන් රක්ඛන්තු මම් පරන්ති මේ ධර්මයේ ශ්‍රවණය කර පින්වත් හැම දෙනෙක් නමින්ම මිය පරලෝකයේ සියලුම ඥාතීන්ට මේ පින් අනුමෝදන් වෙත්වා ඥාතීන්ගේ පරලෝක ජීවිත සැපවත් වේවා මිය පරලෝකයේ සියලු ඥාතීන් වහවහා සංසාර දුකින් අත මිදේවා කියලා සාදු කියනවා. ඉදම් මේ ඥාතීනම් හෝතු හොඳයි. ඒ වගේම අප රැස් කරගත්ත සියලු පුණ්‍ය ධර්මයන් මේ පින්වත් සෑම සිල් දෙනාටමත් ඒ වගේ විශේෂයෙන් අපේ ස්වාමීන් වහන්සේ පල්ලේරු දේවරක්කිත ස්වාමීන් වහන්සේ ඇතුළු ඒ දායක සභාවේ පින්වත් සෑම සිල් දෙනාටමත් මේ ධර්ම දේශනාව සඳහා සහ සම්බන්ධ වෙච්ච පින්වත් හැම දිනමත් ඒ සෑම සිල් දෙනාටමත් ඔබේ දූ දරු ඥාති හිත මිත්‍රාදී ආදී හැම කෙනෙකුටමත් මේ පින් එකාකාර උපකාර වේවා කාචිත පීඩා දුර වේවා තුනුරුවන්ගේ අනන්ත ආරක්ෂාව රැකවන්නේ සැරසේවා හැම දිනාටම ධර්මාවබෝධී පිණිසම මේ පින් උපකාර වේවා කියලා අදිස්ථානය ඇති කරගන්න. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධා ප්‍රචායිනෝ චත්තාරෝ ධම්මා වණ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාති සමිච්ඡතු හැම දිනාම නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා සුවපත් වේවා සුවපත් වේවා හැම දිනාටම තිරුවන් සරණයි